ශාඩෝ ස්වාමීන් වහන්සේ විසින් ආරම්භන ලද ඉන්දියන් හැකලින් භාවනාව ඉතා එක්මනින් සාර්ථක ප්‍රතිඵල නිලාගත හැකි සම්පත සතිපට්ඨාන ධර්මයන්ම එකසේ වැඩි යන ආකාරයෙන් ප්‍රගුණ කළ හැකි භාවනා ක්‍රමයක්. බොහෝ දෙනෙක් සිතනවා බුදුරජාණන් වහන්සේ විසින් මෙවැනි පිම්බීම් හැකලින් භාවනා ක්‍රමයක් ගන්නා නැතේ කියලා. අත වශයෙන්ම සිංහයෙන් හැටවීම භාවනාව ගැන හොඳින් විමසා බලන විට ඒ ඉතාමත්ම පැහැදිලිව අපට පෙනී යනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සතර සතිපට්ඨාන සූත්‍රයේට චේතසියක්ම මේ සිංහයෙන් හැටවීම භාවනාව අනුකූල වන බව. සිංහයෙන් හැටවීම භාවනාව ගැන තරමක හෝ විස්තරයක් දැක්වෙන්නේ ගරු වේරුකාණී චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමයේ නැමැති පොතේ කැමැති පින්වත් අයට ඒ පොත අරගෙන කියවන්නට පුළුවන් ඒ පොත කියවීම ඉතාමත්ම සුදුසුයි කුඩා පොතක් නමුත් ඒ සියලුම කරුණු අන්තර්ගත වෙනවා එම්බෙන් හැපදීම් භාවනාව සම්බන්ධ වූ මේ සිංහයෙන් හැදීම් භාවනාව කරන්නට පටන් ගන්නා යෝගාවචරයා විසින් පළමුවෙන්ම සීලයක් සමාදන් වන්න ඕන. අදුම වශයෙන් පංචශීල් පද පහවත් ආරක්ෂා කරගන්නට ඕන. ඒ සීල් සමාදන් වී ඊට පසුව භාවනාව කිරීමට ප්‍රථමයෙන් කළ යුතු පූර්ව කෘත්‍ය සිදු කරන්නට ඕන. මේ දේශනාව අවසානයේදී පූර්ව කෘත්‍ය කරන ආකාරය ගැන විස්තර දැක්වෙනවා. එසේ පූර්ව කෘත්‍ය නිමකොට භාවනාව ආරම්භ කරන්න ඕනේ විශේෂයෙන්ම සුදුසුයි එවැනි භාවනා කර්මස්ථාන උගන්න ස්ථානයකට ගොස් නතර වී භාවනා කරන එක. එසේ ඊටත් සමතරව සුදුසු කර්මස්ථානාචාර්යවරයෙකුගෙන් අධියරින් අධියර උපදෙස් ලබා ගැනීමත් ඉතාමත්ම අවශ්‍ය වෙනවා. එන්නේ එකකින් භාවනාව තුළින් ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල ගන්නට බලාපොරොත්තු වන කෙනෙක් විසින් එය අකණ්ඩවම දිගටම දේශිත රාත්‍රියේ නිින්දට යන තෙක්ම කරන්නට ඕන. එසේ නැතුව දවසකට පැය කාලක් භාගයක් නැත්නම් පැය දෙකක් භාවනා කොට ඊළඟ දවසේ තව පැය දෙකක් භාවනා කිරීම තුළින් මෙම භාවනාව ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල ඉක්මනට ලබා ගන්නට කෙනෙකුට හැකිවන්නේ නැහැ. එබැවින් ඒ ඉතාමත්ම සුදුසුයි සුදුසු භාවනා මධ්‍යස්ථානයකට ගොස් ටික කලක් නතර වී අඛණ්ඩ ලෙස මුළු දවස පුරාම මේ සතර සතිපට්ඨාන ධර්මයන් බැහැින ආකාරයට මේ භාවනාව ප්‍රගුණ කිරීම. අර මා කලින් කීසේ පූර්ව කුත් සිදු කළාට පසුව සුදුසු පරිදි වාඩි වී කිම්බින් හැකලින් දෙස සිතින් බලාගෙන කිම්බින් හැකලින් දෙස සිතින් බලාගෙන පින්දෙන විට පින්දෙනවා කියලා සිතන්නට ඕන. අපේ උදර කොටස අපි ආස්වාස කරන විට ඉහළට පින්දෙනවා, ප්‍රාස්වාස කරනකොට හැකිදෙනවා. මේ පින්දීම් හැකිරීම දෙක පළමුවෙන් සමාහට ප්‍රකට වන්නේ නැත්නම් ඒ සඳහා බඩට අත තබා භාවනා කරන්නට පුළුවන්. එසේ බඩසාසක බා භාවනා කරන විට පිම්බෙන එක හැකිලෙන එක පහසුවෙන් අවබෝධ වෙනවා. එහෙත් දිගටම බඩසාසක බා භාවනා කිරීම සුදුසු නැහැ. භාවනා ආරම්භණය ප්‍රගුණ වෙනකම් ප්‍රකට වෙනකම් පමණක් එසේ කිරීමයි ඉතා සුදුසු. මෙසේ බඩ උදර කොටස පිම්බෙන විට සිතින් පිම්බෙනවා කියලා සිතනවා. හැකිලෙන විට හැකිලෙනවා කියලා සිතනවා. නැවතත් පින්වෙනකොට පින්වෙනවා කියලා සිතනවා හැකිලෙන විට නැවතත් හැකිලෙනවා කියලා සිතනවා මේ ආකාරයෙන් දිගින් දිගටම නොනවත්වාම පින්වෙනවා හැකිලෙනවා පින්වෙනවා හැකිලෙනවා පින්වෙනවා හැකිලෙනවා කිය කිය සිතමින් භාවනාවේ නිරත වෙනවා මෙන්න මෙහෙම භාවනා කරන විට අපේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන දොරවල් වලින් නොයෙක් කරමුණු අපේ සිතට ඇතුල් වන්නට පුළුවන්. විශේෂයෙන්ම ශබ්ද ඇසුනොත් සුළු සුළු ශබ්ද නැසලකා අපේ භාවනාව අපිට කරන්නට පුළුවන් වුවත් විශේෂ ශබ්ද ටිකක් සුළු ශබ්ද නොවන නිතර නිතර ඇතන ශබ්ද නොවන විශේෂ ශබ්ද ඇසෙන විටම ශබ්දයක් ශබ්දයක් ශබ්දයක් කියලා එකක් මෙනෙහි කරන්නට ඕනේ. එහෙම මෙනෙහි කරලා ඉවරලා ඊට පස්ව නැවතත් පින්දෙනවා, හැකිලෙනවා, පින්දෙනවා, හැකිලෙනවා කියලා භාවනා කරන්නට පුළුවන්. කරන්නට ඕන. ඊට පස්සේ එහෙම භාවනා කරනකොට සමහරට ගඳ දැනෙන්නට පුළුවන්. නැත්නම් සුවඳක් දැනෙන්නට පුළුවන්. එවැනි සුවඳක් හෝ ගඳක් දැනෙනවා නම් නාසයට අන්න ඒ සුවඳ දැනෙන විට ගඳ දැනෙන විට ගඳක් ගඳක් සුවඳක් සුවඳක් මේ ආදී වශයෙන් සිහිපත් කරනවා. සිහිපත් කරලා නැවතත් සිඳෙනවා හැකිදෙනවා කියලා මූලික කර්මස්ථානයේම නැවත සිට පිහිටවනවා. මේව භවනා කරන විට අපේ කයට සමහර විට වේදනාවල් දැනෙන්නට පටන් ගන්නවා. ප්‍රධාන වශයෙන්ම මුල් අධීරයේදී භාවනා කරනට පටන්ගත් මුල් කාලයේදී අතිවිශාල දරුණු පීඩා සමහර විට ඇතිවන්නට පුළුවන්. ඒකට යෝගාවචරය ගියවිය යුතු නැහැ. විශේෂයෙන්ම භාවනා කරන විට ඇතිවන ඒ ශාරීරික දරුණු පීඩා අපේ මිතුරන්සේ අපි සලකන්නට ඕනේ. මේ ශරීරයේ මහා දුකක්, මේ සංසාරේ රැඳී සිටීම මහා දුකක්, මේ ශරීරය අපට ඕන විදිහට පවත්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. නිතරම දුක් ලබා දෙන දෙයක් ආදී වශයෙන් මේ ශරීරයේ තියෙන නියම තත්ත්වයේ පෙන්වීමටයි ඒ වේදනාව මතුවන්නේ. එම නිසා වේදනාව කෙරෙහි දුක්ඛ විශේෂයෙන්ම දුක්ඛ වේදනාව කෙරෙහි ගැටෙන්නේ නැතුව සිම්බියෙන් හැසිරීම භාවනා කරන විට යම් කිසි දුක්ඛ වේදනාවක් ඇති වුණොත් එහිදී පිළිපැදිය යුත්තේ මෙන්න මෙහිමයි. මුලදීම සුළු සුළු වේදනා නොසලකා පිම්බෙනවා හැකිලෙනවා කියලා භාවනාවේ නිරත වෙනවා. ඊට පසුව ඒ නොසලකා හැරිය නොහැකි යම් වේදනාවක් ඇති වෙනවා නම් පිම්බෙනවා හැකිදෙනවා කියන එක නතර කරලා අර වේදනාව දැනෙන කොටසටම සිහිය පිහිටවලා දුක් වේදනාවක් දුකක් දුකක් දුකක් මේ ආදී වශයෙන් සිහිපත් කරනවා සිහිපත් කරලා ඒ වේදනාව අඩු වී යනකොට අඩු වී ගියාට පසුව නැවතත් හින්දෙනවා, හැකිදෙනවා, හින්දෙනවා, හැකිදෙනවා කියලා භාවනා කරනවා. සමහර විට මෙහෙම භාවනා කරනකොට කය වැනෙන්නට පුළුවන්. සෙල වෙන්නට පුළුවන්, එහාට මෙහාට පැද්දෙන්නට පුළුවන්. එහෙම වුණොත් කය සෙල වෙනවා, සෙල වෙනවා, සෙල වෙනවා, සෙල වෙනවා, නැත්තම් පැද්දෙනවා, පැද්දෙනවා, ඒ විදිහට සීපත් කරලා නැවතත් පිම්බෙනවා, නැතිවෙනවා කියලා භාවනා කරන්නත් පුළුවන්. මෙහෙම භවනා කරන විට සමහරට කයේ කයේ වාඩි සිටින තැන් හප්පන්නට පටන් ගන්නවා. එහෙම රත් වෙනකොට අර පිම්බෙනවා හැකිනවා කියන දීපත් කිරීම නතර වෙලා නතර කරලා අර සත් වෙන ස්ථානයේම සිට තියලා රත් වෙනවා රත් වෙනවා රත් වෙනවා රත් වෙනවා කියලා සීපත් කරනවා. එහෙම සීපත් කරලා නැවතත් පිම්බෙනවා හැකිනවා කියලා මූලික කර්මස්ථානයේම සිට ගෙනියනවා. මේ විදිහට භවනා කරගෙන යන විට සමහර විට සිත පිට යනවා. භවනා අරමුණේ අපි හිතන්නේ. එහෙම සිත පිට යනකොට කෙලින්ම අර පින්ගෙන් හැකිරීම නවත්තලා සිත පිට ගියා, සිත පිට ගියා, සිත පිට ගියා කියලා සිහිපත් කරනවා. සිහිපත් කරලා නැවතත් පින්දෙනවා, හැකිදෙනවා කියලා භවනාවට භාවනාවට සිත යොමු කරනවා. ඊට මෙහෙම කරන විට තව දුරටත් නිදිමත දැනෙන්නට පුළුවන්. කම්මැලි ගතියක් නැදෙන්නට පුළුවන්. භාවනාව එපා වීමක් ඇති ගන්නට පුළුවන්. නොඑක ආකාර දේවල් කල්පනා වන්නට පටන් ගන්නට පුළුවන්. මේ කල්පනාවෙන් නිදිමත ගති වැනි දේවල් ඇති වෙනකොට ඒ ඒ දැනෙන ගති සියල්ලම සිහිපත් කරන්නට ඕනේ. නොනවත්වාම එකම අරමුණක්වත් අතපසු නොහැරෙන්නේ ඒ දැනෙන දැනෙන ආකාරයෙන් එක සිහිපත් කරනවා. නිදිමතක් නිදිමතක් නිදිමතක් ඒක සිහිපත් කරනවා නැවත පින්බෙනවා හැදෙනවා කියලා භාවනා කරනවා. ඔන්න සිත පිට ගියා පිට ගියා පිට ගියා කියලා සිහිපත් කරනවා. ඊට පස්සේ නැවත පින්බෙනවා හැදෙනවා කියලා භාවනා කරනවා. ඔන්න එපා වීමක් ඇති වෙන භාවනාව ගැන කලකිරීමක් ඇති වෙනවා. කලකිරීමක් කලකිරීමක් කලකිරීමක් ඒක සිහිපත් කරනවා. නැවත පින්බෙනවා හැදෙනවා කියලා භාවනා කරනවා. මේ විදිහට අපේ ඇඟට හරි සමාගයේ සිතට හරි මොනවා හරි දැනුනොත් ඒ දැනෙච්ච දේ සිහිපත් කරන්නටම ඕන එසේ සිහිපත් කරලා ඊට පසුව නැවත පින්වෙනවා හැකිලෙනවා පින්වෙනවා හැකිලෙනවා කියලා භාවනාවේ නිරත වන්නට ඕනේ මේ විදිහට ප්‍රය භාගයක් හරි විනාඩි 45ක් හරි සමාධි හැටි වේලාවක් වාඩි භාවනා කර ඊට පස්සේ නැගිටින්න හිතනකොට භාවනා වාඩි වෙලා සිටින ස්ථානයේ නැගිටින්න හිතෙනවා නැගිටින්න හිතෙනවා නැගිටින්න හිතෙනවා කියලායි නැගිටිය යුත්තේ. ඒ අතරතුර අතපය දිග හරිනකොට කකුල දිග හරිනවා දිග හරිනවා දිග හරිනවා අත දිග හරිනවා දිග හරිනවා දිග හරිනවා මේ විදිහට ඒ කය හැසිරෙන ආකාරය කය හසුරවන ආකාරය පිළිබඳව මෙනෙහි කිරීමක් කරලා ඊට පස්සේ නැගිටිනවා නැගිටිනවා කියලා නැගිටින්නේ. නැගිටලා ඉවරලා සක්මන් භාවනා කරන්නට පටන් ගන්නට ඕන. සක්මන් භාවනාවේ අධිරණ අවශ්‍යයක් තිබෙනවා. එෙහිදී මූලික වශයෙන්ම ඉස්සල්ලාම භාවනා කරන පුද්ගලයා විසින් වම් කකුල තබනකොට වම කියලා සිහිපත් කරනවා. සම්පූර්ණ කකුල තියෙනකොට දකුණ කියලා සිහිපත් කරනවා. ආයෙත් වම් කකුල තියෙනකොට වම කියලා සිහිපත් කරනවා. දකුණු කකුල තියෙනකොට දකුණ කියලා සිහිපත් කරනවා. මේ විදිහට වම දකුණ වම දකුණ වම දකුණ කියලා සිහිපත් කරමින් සක්මනේ කෙලවර දක්වා සක්මන් කළ යුතු වෙනවා. එසේ සක්මනේ කෙලවර දක්වා ගමන් කරලා නැවතීමට සිටිනවා සිටිනවා නැවතීමට සිටිනවා කියලා නවතිලා හැරෙන්නට හිතෙනවා හැරෙනවා හැරෙනවා හැරෙනවා කියලා ආපස්සට හැරෙනවා. ආපස්සට හැරිලා ආයෙත් වම දකුණ වම දකුණ වම දකුණ කියලා සක්මන් කරනවා. මේ අතරතුරදී සක්මන් කරන කාලය තුළදී විශාල සද්දයක් වෙන දෙයක් ඇහුනොත් ඒකත් මෙනෙහි කරනවා සද්දයක් සද්දයක් සද්දයක් කියලා. වටපිට බලන්නට මේ හිතුනොත් ඒ අතරතුර එක පාටික සමතවා බලන්නේ නැතුව බලන්න හිතෙනවා බලනවා බලනවා බලනවා විස හරවනවා හරවනවා හරවනවා මේ ආදී වශයෙන් සිහිපත් කරලා ඒ හිසහරවල බලලා නැවතත් වම දකුණ වම දකුණ කියලා භාවනා කරන්නට පටන් ගන්නවා මෙහෙම භාවනා කරලා ආයෙත් සංකමයේ කෙලවරට ආපසු ආවට පසු සිටිනවගෙන ඉන්න ශරීරයේ දේශ බලාගෙන හිටිනවා හිටිනවා හිටිනවා කියලා මෙනෙහි කරලා හරවනවා කය අනිත් පැත්තට කය හරවනවා හරවනවා හරවනවා කියලා හරවල ආපෞත් වම දකුණ වම දකුණ කියලා භාවනාවේ නිරත වෙනවා මේ විදිහට භාවනා කරන විට සමාගයේ ඇඳුම් පැළඳුම් ආදී සකසා ගැනීමට හේම සිදු වෙනවා නම් ඒක සිහිපත් කරලම කරනවා ඇඳුම් සකසනවා සකසනවා හදා ගන්නවා හදා ගන්නවා මේ විදිහට කරලා ඊට පස්සේ නැවත මම දකුණ මම දකුණ කියලා භාවනා කරගෙන යනවා මේ විදිහට සක්මන් භාවනාව පැය භාගයක් විනාඩි 45ක් විතර කරලා ඊට පස්ව නැවතත් අර වාඩි වෙන තැනට ගොස් ඉඳගන්න හිතෙනවා ඉඳගන්නට හිතෙනවා ඉඳිනවා ඉඳිනවා ඉඳිනවා කියලා වාඩි වෙනවා වාඩි වෙලා ඉවරලා අතපය කකුල් ආදිය නමනකොට කකුල නමනවා නමනවා නමනවා කියලා සීපත් කරම කකුල නමනවා ඊට පස්සේ කකුල් දෙක නමලා පහසෙන් වාඩි වුණාට පස්ව නැවතත් අර කලින් කී වාසයේම තින්දෙනවා හැකිලෙනවා තින්දෙනවා හැකිලෙනවා කියලා භාවනාවේ නිරත වෙනවා මේ සක්මන් භාවනාවේ ඉතාමත්ම මූලිකම අදියර. ඒක පුරුදු වුණාට පසුව පමණ සක්මන් භාවනාවේ තවත් අදියර දෙක තුනක් කරන්නට පුළුවන්. අර වම් දකුණ වම් දකුණ කියන එකේම සිත නැවත නැවත තීසවන්නට පුළුවන් වුණාට පසුව වෙන කොහේවත් අරමුණු වල සිත දන්නේ නැත්නම් පමණක් ඊට පස්ව දෙවන අධීර ප්‍රගුණ කරනවා. කකුල ඔසවනකොට ඔසවනවා කියලා හිතනවා. ගෙනි සබනකොට සබනවා කියලා හිතනවා. අයත් ඔසවනකොට ඔසවනවා කියලා හිතනවා. සබනකොට සබනවා කියලා හිතනවා. මේ විදිහට සක්මනේ කෙරවල දක්වා ඔසවනවා, සබනවා, ඔසවනවා, සබනවා කියලා සිතමින් ගමන් කරලා සක්මන් කරලා ඊට පස්සේ හැරෙනවා හැරෙනවා කියලා ආපසු හැරිලා නැවතත් ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා කියලා භාවනාවේ නිරත වෙනවා. මේ කර්මයක් මේ අධිරත් හොඳට ප්‍රගුණ වුණාට පස්සෙ වෙන කොහේවත් අරමුණු වල හිත යන්නේ නැතුව ඔසවනවා තබනවා කියන එකේම පැය භාගයක් පමණ කාලයක්වත් අඩු තරමින් සිත පිහිටවන්නට හැකි වුණාට පස්සෙ පමණක් තවත් අංගයක් ඒ සක්මන් භාවනාවට එකතු කර ගන්නවා. ඔසවනකොට කකුල ඔසවනවා කියලා හිතනවා ඉදිරියට ගෙනියනකොට ගෙනියනවා කියලා හිතනවා තබනකොට තබනවා කියලා හිතනවා අය අනිත් කකුල ඔසවනකොට ඔසවනවා ගෙනියනකොට ගෙනියනවා තබනකොට තබනවා ඔසවනවා ගෙනියනවා තබනවා ඔසවනවා ගෙනියනවා තබනවා මේ විදිහට සක්මනේ කෙලවර ගාවටම යනවා හැරෙනවා හැරෙනවා හැරෙනවා හැරෙනවා කියලා නැවතත් ඔසවනවා ගෙනියනවා තබනවා කියලා ඒ භාවනාවේ අන්තිම සක්මන් කෙලවර දක්වාම <laughs> එනවා මේ විදිහට සක්මන් භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන් මේ සක්මන් භාවනාවේ තවත් අධීර තවාශයක් තියෙනවා මේ මූලික අධීර තුන පමණ දැනට ප්‍රමාණවත් වේ කියලා මම අදහස් කරනවා <coughs> මේ විදිහට දිගින් දිගටම මේ සක්මන් භාවනාවේ වඩකත් ඊට පසුව හිඳින භාවනාවේ පරයන්ගේ භාවනාවේ ඊළඟ වාරයේ මාර්යෙන් මාර්වට භාවනාවේ නිරත වෙන විට අපේ සිත තරමද්දුරට සමාධිමත් වන්නට පටන් ගන්නවා. අරමුණේම සිත පිහිටනවා. වෙන අරමුණු කරා සිත දුවන්නේ නැහැ. මේදී අපේ සතර සතිපට්ඨාන භාවනාවම තරමද්දුරට වැඩි වැඩි දියුණුවන්නට පටන් ගන්නවා. දැන් නැවත වාඩිලා පිම්බෙනවා, හැකිලෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා කියලා සිහිපත් කරනකොට මේ මේ පිම්බීම් හැකිරීම වලට තව එක ධර්මයක් එකතු කරගන්නට බලනවා. පෙන්ගෙනවා කියන්නේ බඩ ඇතුලේ කුණඟ වායෝ ධාතුව ඉදිරියට සහ පස්සට ගමන් කිරීම. හැකිලෙනවා කියන්නේ පස්සට ගමන් කිරීම, වායෝ ධාතුව ඉදිරියට ගමන් කිරීමයි පෙන්ගෙනවා කියන්නේ. මේ වායෝ ධාතුව ඒ වගේම ඒ බඩ උතර කොටස තම කොටස රූපයක්. ඒක පින්බෙනවා පින්බෙනවා නැත්නම් හැකිලෙනවා හැකිලෙනවා කියලා සිතන්නේ නාමයකින් ඒ සිතකින් එතකොට මේ සිතයි කයයි කියන දෙක අපි වෙන් කරන්නට පුළුවන් කමක් අපිට තියෙන්නට ඕනේ කය වෙනම ධර්මයක් ඒක සිහිපත් කරන සිත තවත් ධර්මයක් මේ දෙකට කයට අපි රූපේ කියනවා සිතට නාමය කියලා කියනවා මෙන්න මේ නාම සහ රූප කියන දෙක වෙන් කර කර වෙන් කර කර භාවනා කරන්න ඊළඟට පටන් ගන්නවා ඒ කියන්නේ පින්බෙනවා පින්බෙනවා පින්බෙනවා කියලා සිහිපත් කරනවා ඒකට හැකිලෙනවා හැකිලෙනවා හැකිලෙනවා කියලා සිහිපත් කරනවා. අර ඉස්සෙල්ලා එකවර එකින් දෙනවා කියලා සිහිපත් කළේ හැකිලෙනවා කියලා දැන් තරමත් දුරට හිත සමාධිමත් නිසා එක සංගීමක් තුළ පින්දෙනවා කියලා කීප සැරයක් අපට හිතන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. පින්දෙනවා, පින්දෙනවා, පින්දෙනවා, හැකිලෙනවා, හැකිලෙනවා, හැකිලෙනවා. මේ විදිහට පින්ගෙන එක හැකිලෙන එක දෙසම බලාගෙන ඒ ගැනම සිහිපත් කරලා ටික වේලාවක් ගියාට පස්ව අරමුණේම සිත තීවන්නට හැකියාවක්පත් වුණාට පස්ව අර පින්ගෙන රූප කොටස මෙන්නය ඒ පින්බෙනවා කියපු සිත මෙන්නේ කියලා ඒ දෙක වෙන් කර කර වෙන් කර කර බලන්නට පටන් ගන්නවා. මේ පින්බෙනවා පින්බෙනවා පින්බෙනවා කියලා රූප කොටස දෙයක් සිතින් බලනවා. ඒ ඒ දැකින සිත දිහා සිතින් බලනවා. හැකිලෙනවා හැකිලෙනවා කියලා හැකිලෙන රූප කොටස දිහා බලනවා. හැකිලෙනවා කියපු සිත දිහා සිතින්ම බලනවා. මේ නාම රූප දෙක වෙන් වශයෙන් බලන්නට පුරුදු වන්නට ඕනේ. ඒ අතරතුර සද්දයක් වෙනවා. සද්දයක් සද්දයක් කියලා සිහිපත් කරනවා. සද්දයයි කනයි කියන දෙකම රූප සද්දේ දැනිච්ච හිත නාම මෙන්න රාමය මෙන්න රූපය කියලා ඊළඟට වෙන් කරනවා ඒ දෙකත් ගන්ධ සුවඳ දැනනොත් ඔන්න නාසය රූපයක් ගන්ධ ගන්ධ හරි සුවඳක් ඒක රූපයක් මේ ගන්ධ සුවඳ දැනිච්ච හිත නාමයක් මෙන්න නාමය මෙන්න රූපය කියලා ඒක සිහිපත් කරනවා කායට වේදනාවක් දැනෙනවා නම් මේ වේදනාව දැනෙන ශරීර කොටස දුක් වේදනාව මේ කියව අදහස් කලේ ශරීර කොටස තමයි රූපය ඒ දුක් වේදනාව තමයි නාමය මේ මෙන්න රූපය මෙන්න නාමය මේක නාමය මේක රූපය මේක රූපය මේක නාමය මේ විදිහට දෙන් වශයෙන් නාම රූප දෙක දැක දැක භවනා කරන්නට ඊළඟට පුරුදු වන්නට ඕනේ මේ විදිහට භවනා කරනකොට සක්මන් භවනාවේදී පවා මේ නාම රූප දෙක දෙන් වශයෙන් දකින්නට පුළුවන් කකුල ඔසවනකොට ඔසවන ඔසවනවා ඔසවනවා ඔසවනවා කියලා හිතන්නේ සිතින් ඒක නාමය ඔසවන කපල රූපේ ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා කියලා සිහිපත් කරන්නේ සිතින් ඒක නාමය ගෙනියන කකුල ඒ පාදය රූපය මේ විදිහට මෙතන නාමය සහ රූපය කියලා දෙකක් තියෙනවා මේ නාම රූප දෙක වෙන් වෙන වශයෙන් හඳුනා ගැනීම භාවනා කිරීමට ඊළඟට ප්‍රගුණ වන්නට ඕන මේ විදිහට නාමයේ සහ රූපයේ වෙන් කර ගැනීම නැවත නැවත පින්ජයෙන් හැකලින් භාවනාවේ සක්මන් භාවනාවේ නිරතවන්නට ඕනේ. ඒ අතරතුර කාලයේදී අපි කරන සෑම ක්‍රියාවක්ම සතියෙන් සිහියෙන් යුතුව කරන්නට ප්‍රගුණවන්නට ඕනේ. මේක ඉතාමත්ම අවශ්‍යයි ඕනෑම භාවනා ක්‍රමයක් දිනු කර ගැනීමට අවශ්‍ය කෙනෙකුට. ඒ වගේම විශේෂයෙන්ම පින්ජයෙන් හැකලින් භාවනාව දිනු කර ගැනීමට ඒයින් ප්‍රතිඵල නෙලා ගැනීමට අපේක්ෂා කරන කෙනෙකු විසින් සෑම වැඩක්ම යුතුවම සතියෙන් යුතුවම සිහියෙන් යුතුවම කරන්නට පුරුදු වන්නට ඕනේ. උදාහරණයකට කිව්වොත් අපි හිතමු කෑම ටිකක් කනවා එකපාරට කලින් කරලා පුරුදු විදියට නිකන් බත් කන්නලා කටේ දාලා හපලා ගිලින්නේ නැතුව කෑම දිහා බලනකොට බලනවා බලනවා බලනවා කියලා බලන්නේ. අත තබනකොට ඔසවලා බත් වලට හරි කෑම කෑම වලට අත තබනවා තබනවා ඔසවනවා ගෙනියනවා තබනවා කියලා ඒ බත් වලට අත තබන්නේ. අනනකොට අනනවා අනනවා අනනවා කියලා ශීඝ්‍රත්වමින් මේ ටික අන ගන්නන්නේ. ඊට පසු අතෝසෝනෝ කට ගාවට ගෙනියන්නට ඒ අතෝසෝනෝ ඔසෝනෝ ඔසෝනෝ කියලා සීපත් කරමින් අතෝසෝන. කට අරිනවා අරිනවා කියලා කට අරිනවා සීපත් කරනවා. හපන්නකොට දත් අපි ඉස්සර කලින් කළා වගේ නෙවෙයි නිකම් මහ පාපායින් නැතුව හපනවා හපනවා හපනවා කියලා සීපත් කරමින් හපනවා. ගිලින්ද යනකොට නිකම්ම ගිලින්නේ නැතුව ගිලිනවා ගිලිනවා ගිලිනවා කියලා සීපත් කරනවා. මේ විදිහට කෑම බීම කන විට ඇඳුම් පැළඳුම් හදිකස්සා ගන්නා විට වැසිකිලි කැසිකිලි වලට යන විට මේ ආදී පරිමේ යම්තාක් වැඩ අපි කරනවා නම් ඒ සෑම වැඩක් කරන විටම සිහියෙන් නුවණින් ඒ කටයුතු කරන්නට ප්‍රගුණ කරගන්න ඒවා දියුණු කරගන්නට මහන්සි ගන්නට ඕනේ. එසේ මේ සතිය දියුණු වන්නේ නැත්නම් අපිට කවදාවත් මේ භාවනාවෙන් ඉක්මනට ප්‍රතිඵල ගන්නට බෑ. වැසිකිලි කැසිකිලි කරන්නට ගියත් ඒ යන විට දොර අරින්නට හිතෙනකොට දොර අරින්න හිතෙනවා, තෝසවනවා, ඒ සොයිදේ අපි සබනවා, දොර සල්ලු කරනවා, ඉදිරියට යනවා. ඒ වක්කම සිහිපත් කරනවා, ඉඳ ගන්න හිතෙනවා, ඉඳ ගන්නවා, මල් පහ වෙනවා, මෝත්‍රා පහ වෙනවා. මේවා සිහිපත් කරඹ කරාම කරන්නට ඕනේ. මේක ඉතාම සාමර්ණ වශයෙන් ඒක නිසා මුළු දවස පුරාම යම් තාක් දේවල් කරනවා නම් ඒ සෑම දෙයක්ම සිහියෙන් යුතුවම කරන්නට තරයේම සිතා ගන්නට ඕනේ සිහියෙන් තොරව කටයුතු නොකරන්නට ඕන සිහිය දවසින් දවසම වැඩි දියුණු කර ගන්නට ඕනේ මේ සතිය මේ සිහිය දියුණුවන්නේ නැතුව භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට බොහෝම අමාරුයි සම්මා සතිය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් දක්වා තිබෙනවා සතර සතිපට්ඨාන ධර්මයන්ම සතිය දිනු වෙන ඒවා. ඒ වගේම සති ඉන්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. සති බල කියලා බුදුරජාණන් වහන්සේ දක්වා වදාarලා තිබෙනවා. සති සම්පොච්චංගය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාarලා තිබෙනවා. මේ විදිහට සතියේ තියෙන වැදගත්කම බුදුරජාණන් වහන්සේ නොඑක අවස්ථාවලදී ඉතා පැහැදිලිවම පෙන්වුම් කරලා දී තිබෙනවා. එම නිසා සතිය දිනුවන ආකාරයට මුළු දවස පුරාම කරන සෑම වැඩම සතියෙන් සිහියෙන් නුවණින් යුතුවම කරන්නට පුරුදු වන්නට ඕනේ. මුලදී මේක ටිකක් අපහසු වන්නට පුළුවන්. නමුත් ටික කාලයක් කරන විට <clears throat> සමහර කෙනෙකුට සතියක් දෙකක් වැනි සුළු කාලයක් තුලදී පවා හොඳට සතියෙන් වැඩ කරන්නට පුළුවන් <clears throat> සත්‍යයක් උදා වෙනවා. මෙන්න මේ සතිය දිනුවන්නට ඕන. එසේ සතිය දිනු වෙන වෙන අතරම අපේ සතර සතිපට්ඨාන ධර්මයනොත් ඒකට අනුකූලවම අපේ සිත් තුළ අපනදනාත්ම වැඩෙන්නට පටන් ගන්නවා. දැන් අර පින්බෙන් හැකීම් භාවනාවෙම පින්බෙනවා පින්බෙනවා පින්බෙනවා ඒක දකින්න සිතක් දකින්න හැකිලෙනවා හැකිලෙනවා හැකිලෙනවා ඒක දකින්න සිතක් දකින්න එකක් මම භාවනා යොසවනවා ඔසවනවා ඒ රූපයක් දකිනවා ඔසවනවා කියපු නාමයක් දකිනවා ඇහෙනවා ඇහෙනවා කියපු ශබ්දයක් දකිනවා ඒ ඇහෙච්ච කනක් දකිනවා ඒ ඇහෙනවා ඇහෙනවා කියපු සිතක් දකිනවා මේ විදිහට හැම නාමයක්ම හැම රූපයක්ම වින් වශයෙන් අපි අවබෝධ කරගෙන භාවනාව කරන්නට අපට මේ අවස්ථාවේදී සතිය දියුණු වී ඇත්තොත් තිබුණොත් අපිට අපහසුයෙන් කරන්නට පුළුවන් වෙනවා. මේ විදිහට නාම රූපයන් වෙන් කරගෙන ඉන්දනයෙන් හැකිලීම් භාවනාවේම නිරත වෙන විට ක්‍රමානුකූලව සමහර විට පින්බෙන් හැකිලී නොතේරී යන්නට පුළුවන්. ඊට බයවන්නට දෙයක් නෑ. පින්බෙන එක හැකිලෙන එක සම්පූර්ණයෙන්ම වගේ නොදෙනී ගොත් ඊළඟට මේ පින්බෙන් හැකෙනින් භාවනාව කරන්නට ඕනෙන්නේ මෙන්න මේ විදිහටයි. අර පින්බෙනවා හැකිදෙනවා කියලා හිතන්නට දැන් පින්බෙන එක පේන්නේ හැකිදෙන එක පේන්නේ. එම නිසා තමා ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස සිතින් බලනවා. සිතින් බලලා මෙන්න මේ ශරීරය තමන්ගේ හිතට එතකොට පේනවා. මේක දිහා බලනවා සිතිනවා සිතිනවා ඉඳිනවා ඉඳිනවා කියලා මෙනෙහි කරන ඉඳගෙන ඉන්නවා කියන එකයි ඉඳිනවා කියන්නේ. ඊට පස්සේ ශරීරය හැපිලා තියෙනවා මේ පොළවේ හරි වාඩි වෙලා තියෙන කවරක හරි. සත් සම්පේදස හැපිලා තියෙනවා, ධනේශ හැපිලා තියෙනවා, විදුඹ හරි කියලා තියෙනවා. එක පැත්තක්. අනිත් පැත්තෙත් ඒ වගේම ස්ථාන තුනක් හැපිලා තියෙනවා. ඒත් කියලා ඉන්නවා නම් පිට හැපිලා තියෙනවා යම් කිසි දෙයක. එම නිසා මේ හැපීමත් ඊළඟට සීපත් කරනවා. ඒක කරන්නේ ඉඳගෙන ඉන්න ශරීරය දිහා හිතින් බලලා හිඳිනවා කියලා සිහිපත් කරනවා. ඊට පස්සේ ඔන්න අපිට උන්ටත් සම්බෙදෙස හැපෙනවා කියලා පොළේ එතනදී බලලා එක පැත්තක් මේ හැපෙනවා කියලා මෙනෙහි කරනවා. ආයෙත් හිඳින ශරීරය දිහා බලලා හිඳිනවා කියලා මෙනෙහි කරනවා. හැපෙන ශරීරය දැන් දන හිසාරි. ඊළඟට ඔන්න දන හිසේ හැපෙනවා කියලා මෙනෙහි කරනවා. ආයෙත් හිඳිනවා කියලා හිඳින ශරීරය මෙනෙහි කරනවා. හැපෙනවා කියලා බිලුඹ කොටස මෙනෙහි කරනවා. අනිත් පැත්තටත් එහෙමයි. හිඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා මේ විදිහට ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා කියන භාවනාවෙම නැවත නැවත සිහිපත් කරනවා මේ අතරතුරත් ශබ්ද හැවුනොත් ඒවා සිහිපත් කරන්නට ඕනේ සංසෝධනොත් ඒවා සිහිපත් කරන්නට ඕනේ සිත පිට ගියොත් ඒක සිහිපත් කරන්නට ඕනේ කම්මැලියක් ගතියක් නිදිමත ගතියක් එපා වීමක් වෙන කවර ධර්මයක් හරි හිතට ඇති වුණත් ඒ සෑම දෙයක්ම සිහිපත් කරන්නට ඕනේ මේ විදිහට ඉඳිනවා හැදෙනවා ඉඳිනවා හැදෙනවා කියා භාවනා කරනවා පැය භාගයක් විතර නැත්නම් පැයක් විතර සමාහට හැකි වේලාවක් පහසුවෙන් පැය කමානක් ගන්න පුළුවන් නම් බොහොම හොඳයි ඊට පස්සෙ ඔන්න නැවත සක්මන් භාවනාවට යනවා සක්මන් කරනවා නැවතත් වාඩි වෙනවා භාවනා කරනවා දැන් ඉඳිනවා හැදෙනවා ඉඳිනවා හැදෙනවා කියන භාවනාවේ නිරත වෙනකොට සමහර විට කෙනෙකුට පේනෙන්නට පුළුවන් මේක ආකාර විකාර රූප වැනි දේවල්. ඒවා හිතට පේනකොට ඒවා ගැයෙන්නේ සතුටවන්නත් හොඳ නැහැ. බියවන්නත් හොඳ නැහැ. ඒවා හිතට පේනකොට පේනවා පේනවා පේනවා පේනවා දකින්නවා දකින්නවා දකින්නවා දකින්නවා මේ විදිහට සිහිපත් කර නැවතත් ඉඳිනවා හැදෙනවා ඉඳිනවා හැදෙනවා කියලා භාවනාවේ නිරත වන්නට ඕන. මේ රූප පෙනෙනකොට ආලෝක වැනි දෙයක් හරි මොකක් හරි පෙනුනොත් එහෙම ඒකට සතුට වන්නවත් එපා. ඒකට බිය වන්නවත් එපා. ඒක කෙරේ තරහ වන්නවත් එපා. ඒක සීපත් කිරීම පමණයි කළ යුත්තේ මූලික කර්මස්ථානයේට ඊට පසුව සිත මෙහෙවන්නට පුළුවන්කම ලැබෙනවා. මෙහෙම හින්දෙනවා, ඉඳිනවා, හැපෙනවා, ඉඳිනවා, හැපෙනවා කියලා මෙනෙහි කරගෙන යනකොට හැපෙන තැන් වුණ සමහර කෙනෙකුට නොතේරිය යන්නට පුළුවන් සමහර කොට. පිටේ හැපිලා තියෙන එක ඉස්සෙල්ලම වුණ නොතේරිය ගියා කියලා හිතමුකෝ. එතකොට අර පිට හැපෙන එක ගැන සීපත් කරන ඉඳිනවා කියලා හැපෙන තැනක් තේරෙනවා නම් අන්න එතන විතරයි සීපත් කරන්නේ. උදාහරණයක් කට් සම්පෙදෙස හැපෙනවන්න ඉඳිනවා, හැපෙනවා කියලා මෙනෙහි කරනවා. අනිත් දන්නේ විශේෂ හැපිලා තියෙන තැන ඉඳිනවා, හැපෙනවා කියලා එතන මෙනෙහි කරනවා. ඊළඟට ඔන්න විනුඹ තේරෙනවා. හැපිලා කියලා තියෙනවා. එතන මෙනෙහි කරන. මේ මෙනෙහි කරනොත් ඒ තවත් කොටසක්ම තේරි යනවා. මේ විදිහට නොතේරි යන්න ගියොත් හැපෙන තැන් නොතේරි ගියොත් එහෙම අර තේරෙන තැන් වල පමණක් අර හැපෙනවා කියලා මෙනෙහි කිරීමයි කළ යුත්තේ. මෙහිම දිගින් දිගටම භාවනාව හරියට කරගෙන යනවා නම් අපේ සතිය දියුණු වෙනවා නම් ඒ අතර සමාධියත් වැඩෙනවා නම් අපිට අර කලින් කිව්ව වශයෙන් නාමයේ රූපයේ දෙක වෙනින් වශයෙන් පේනවා නම් මෙහිදී අපේට නොඑක ආකාරයෙන් මේ ශරීරයේ තියෙන සද ගති පේන්නට පටන් ගන්න සමහරට ඇඟ සද වෙනවා. ඒ ශරීරයේ හැදිලා තියෙන්නේ මෙන්න මේ වෙන් කියලා පෙන්නුම් කරන්නට විදර්ශනා භාවනාව කතා කරලා අපට දක්වනවා. පෙන්නම් කරලා දෙනවා. මෙන්න මේක හැදිලා තියෙන්නේ මේ ශරීරයේ හැදිලා තියෙන පටවේ ධාතිය. ඒ කියන්නේ පස් ධාතිය කියන එකයි පටවේ ධාතුව කියන එක අදහස. පද වේලා නැත්නම් මුල් කියලා කියන. ඒ පද වෙනකොට ඒක ශීපත් ඔන්න සද වෙනවා සද වෙනවා සද වෙනවා සද වෙනවා කියලා. ඊළඟට ඔන්න සමහරට රත් වෙනවා. ඒක තමයි තේජෝ ධාතුව කියන්නේ රස්නේ හෝ සීතලේ ලක්ෂණේ. අන්න ඒක සීපත් කරන තේජෝ ධාතුව නැත්නම් රත් වෙනවා රත් වෙනවා රත් වෙනවා කියන. හැකිලෙන්නේ ඉන්දෙන්නේ දැනෙන්නේ මේ ඔක්කොම සෙල වෙන්නේ වායෝ ධාතුව. මේක හොඳට පේන්න පටන් ගන්නවා බඩ ඇතුලේ තියෙන මේ හුළඟ නේද මේ වායෝ ධාතුව මේ ශරීරේ පුරා වායෝ ධාතුව තියෙනවා නේද කියලා. මෙන්න මේ වායෝ ධාතුවත් බලමුන් දකින්නකොට මේ වායෝ ධාතුව මේ වායෝ ධාතුව විශේෂපත් කරලා නැවතත් මූලික කර්මස්ථානයේ සිට සීතවනවා. සමහර විට ශරීරයෙන් දහඩිය වයිස් වෙන්න පුළුවන්. එතකොට ඒක ආපෝ ධාතුව වැඩි වෙන ගතිය. වතුර ගතිය. ඒකත් සීපත් කරන්නට ඕනේ. මේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ සැදිලා තියෙන්නේ මේ කියපු මූලික ධාතු කොටස් හතරෙන් පඨවි ධාතයෙන් ආපෝ ධාතයෙන් තේජෝ ධාතයෙන් වායෝ ධාතයෙන් මේ තින්දෙන් හැකලින් භාවනාව හරියට කරනකොට කෙනෙකුට මේ පටවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර ඉතා පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නවා. ඒක පෙන්눔 කරලා දෙනවා පින්බින් හැකලින් භාවනාව තුළින්. මේ විදිහට ධාතු හතරක් අපට අවබෝධ වෙනවා ඒ ධාතු හතර පඨවි ධාතුව රූපයක් පඨවි ධාතුව දැනගත්තු සිත නාමයක් කියලා එතනත් නාම රූප දෙක වෙන් කරන්නට අපි දැනගන්නට ඕනේ ආපෝ ධාතුව රූපයක් ඒක දකින්න සිත නාමයක් වායෝ ධාතුව රූපයක් ඒක දකින්න සිත නාමයක් තේජෝ ධාතුව රූපයක් ඒක දකින්න සිත නාමයක් මේ විදිහට මේ ධාතු හතරේ පඨවි ආපෝ තේ තේජෝ වායෝ කියන ධාතු අතරේ නාම රූපේ සහ ඒක දකින්න සිට නාමයේ වෙන් කර කර වෙන් කර කර මේදී අපි බලන්නට පුරුදු වන්නට ඕන. මෙන්න මේ විදිහට ඉඳිනා හැපෙනා ඉඳිනා හැපෙනා කියලා මෙනෙහි කරනකොට මේ ශරීරයේ ධාතු කොටස් හතර සමහර විට ප්‍රකටව ප්‍රකටව පේන්නට පුළුවන් වෙනවා. සමහර විට අර ඉඳිනා හැපෙනා භාවනාව පටන් ගැනීමට ප්‍රථමයෙන්ම තින්ගෙනවා හැකිදෙනවා කියන අවස්ථාවලදී පවා කෙනෙකුට මේ ධාතු හතර මේ ධාතු හතරේ ස්වરૂපයේ නැනවීම පෙන්වන්නට පුළුවන් වෙනවා. එහෙම භාවනා කරගෙන යනකොට සමහර විට සමහර කෙනෙකුට දැනෙන්නට පුළුවන් මේ ශරීර කොටස් කෑලි කෑලි කුඩු කුඩු වශයෙන් නැත්නම් සමහර කොටස් නොපෙනී යන්නට පුළුවන්. සමහර කොටස් නැත්නම් කෙඩි කෙඩි කෙඩි කෙඩි හැලෙනවා වගේ පෙනෙන්නට පුළුවන්. නැත්නම් මේක මහ දූවිලි ගොඩක් වගේ විසිරිච්ච දෙයක් වගේ පේන්නට පුළුවන්. මේ ආකාරයෙන් නොයෙක් දේවල් පෙනෙන්නට පුළුවන්. මේ සෑම දෙයක්ම පෙනෙනවා, පෙනෙනවා, පෙනෙනවා, දැනෙනවා, දැනෙනවා, දැනෙනවා. නැත්නම් සීපත් වෙනවා, සීපත් වෙනවා, සීපත් වෙනවා. මේ ආදී වශයෙන් සී ඒවා මෙනෙහි කරලා නැවතත් මූලික කර්මස්ථාන අවධානයම සිත පිහිටවන්නට ඕන. විශේෂයෙන්ම මේව භාවනා කරගෙන යනකොට අපට පේනවා මේ රූප කොටස් හැම වෙලාවෙම වෙනස් වෙන ආකාරය. ඒක නිතරම පවතින එකම ධර්මයක් නෙවෙයි. බොහෝ දෙනෙකුට භාවනා කරන විට පින්බෙන් හැකලින් තමාගේ මුළු ශරීරය පුරාම මේ වායෝ ධාතුව පැතිරෙන ආකාරය පේන. හරියට බැලුම් බෝලයක් උම්බනවා හකුලනවා වගේ. මුළු ශරීරෙම පින්බෙනවා. මුළු ශරීරෙම හැකිලෙනවා. මේදී මුළු ශරීරය පුරාම පැතිරී ඇති වායෝ ධාතුවයි පේන්නේ. මෙහෙම පේනකොට මේ මුළු ශරීරයේම තියෙන සියුම් කුණුන් රූප කලාප කොටස් පවා කෙනෙකුට පේන්නට පුළුවන්. හරියට මේ අපේ කකුල වැනි යම් කිසි අවයවයක් හිරිවැටුණාට පස්සේ ඒ කකුල දිගහැරියොත් එහෙම මුළු කකුලම නලිය නලිය වෙනස් වෙනවා අපිට දැනෙනවා. අන්න ඒ වගේ මුළු ශරීරයේම නලිය නලිය වෙනස් වෙන ආකාරයේ කෙනෙකුට පේන්නට පුළුවන්. මේදී අපිට තේහෙදුලිය පෙන්වුම් කරන්නේ මේ භාවනාව තුළින් මේ රූප කොටස් ඔක්කොම නිතරම වෙනස් වෙනවා. මේවා නිත්‍ය ධර්ම නෙවෙයි. අපට ඕන විදිහට හිත පවත්වන්න පුළුවන් ධර්ම නෙවෙයි. මේක මහා දුකක් කියන එක. මේ අනිත්‍ය බව, මේ දුක්ඛ බව, මේ අනාත්ම භාවය මේ තින්බෙන් හැකලින් භාවනාව තුළින් මේ විදිහට සතටව ප්‍රකටව වැටෙන්නට පටන් ගන්නවා. මෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ප්‍රකට වූවා. මෙහෙම අපේ ශරීරයේ තියෙන මේ රූප කොටස් වල අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව අපිට ප්‍රකටව වැටහෙනකොට ඒවා දකින සිතත් අපි නාමයේ ස්වરૂපයේ වෙන් කර කර භවනා කරපු නිසා ඒ සිතත් නිරන්තරයෙන්ම මේ රූප වල එල්ලී එල්ලී පවතිනවා. ඒ රූප නැති වෙනකොට නැති වෙනවා මේ සිතත් අනිත්‍යයට යන ආකාරය කෙනෙකුට ඉතා පැහැදිලිව අත්දකින්න පුළුවන් වෙනවා. වේදනාවක් දැනෙනකොට ඒ ශාරීරික දුක් වේදනාවක් දැනෙනට ඒ වේදනාව දෙසම සිතින් බලන වේදනාව වේදනාව වේදනාව කියලා මෙනෙහි කරන ඒ වේදනා කොටස් පවා ක්‍රමයෙන් නැති වී නැති යන හැටි අනිත්‍යයට යන හැටි පේනවා. අපට ඕන විදිහට වේදනාව ඇතිවන්නේ නැහැ. අපට ඕන විදිහට වේදනාව පවතින්නේ නැහැ. අපිට ඕන විදිහට නෙමෙයි මේක ඇතිවන්නේ පවතින්නේ නැතිවන්නේ. මේ වේදනාව මගේ එකක් නෙවෙයි අනාත්ම දෙයක්. මේ වේදනාව දුකක් මේක අනිත්‍ය දෙයක් කියලා අපිට පැහැදිලිවම අවබෝධ වෙනවා. මේ කරගෙන යනකොට සමහරට වන සද්දයක් ඇහෙනාට සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනවා. ගඳක් ඇහෙනකොට ගඳක් ගඳක් කියලා ඒක මෙනෙහි කරනවා. මේ විදිහට අපේ සිතට සද්දයක් ගඳක් නැත්නම් වේදනාවක් ආදී වශයෙන් සිතට පහළ වෙන යම් කිසි සංඥාවක් සංඥාව කියන්නේ හැඟීමක් යම් කිසි දෙයක් හඳුනා ගන්නා ආකාරයක්. ඒකට වැටෙනවා මේ හඳුනාගත් හැඟීම ඒ සංඥාව පවා එතන මෙතනම දිදි දිදි යන ආකාරය පැහැදිලිව පේන්නට පටන් ගන්නවා. මේ විදිහට අපේ ඒ දකින ඒ රූප කොටස් නැති වෙනවා. ඒ රූප කොටස් දකින සිතක් නැති වෙනවා. රූප නැත්නම් වේදනාවක් නැති වෙනවා. වේදනාව දැනෙන සිතක් නැති වෙනවා. ඒ වගේම හිතට දැනෙන <clears throat> සංඥා හැඟීමුත් නැති වෙනවා. ඒ දැනෙන සිතක් නැති වී යනවා. මේ විදිහට මේ මේ නාම සහ රූප කියන කොටස් දෙකේම ඇති වෙන්නේ නැති වෙන්නේ දෙක ප්‍රකට වෙමින් කියන යෝගාවචරයෙන්ද පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නවා. දැන් නැවත අර පින්බින් මේවා පෙනපෙනීම පින් ඉඳිනවා හැපෙනවා භාවනාවේ මම කෙනෙක් නිරත වේසිතෙන විට මේ හැපෙන තැන් නොතේරි නොතේරි නොතේරි යන්නට පටන් ගන්නවා මුළු හැපිච්ච තැන් ඔක්කොම නොතේරි ගියොත් එහෙම අන්න එහිදී භාවනාව කළ යුත්තේ මෙන්න මෙහිමයි එහිදී හිඳින ශරීරයේ දෙස සිතින් බලලා හිඳිනවා කියලා මෙනෙහි කරනවා ඊට පස්සේ ශරීරයේ නලල කොටසේ දේරා සිතින් බලලා එතන සිත කොස් හැදෙනවනේ ඒක නිසා හැදෙනවා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ආයෙත් හිතනවා කියලා හිඳින ශරීරයේ දෙස මෙනෙහි කරනවා ප්‍රතිහා ශරීරයේ මෙනෙහි කරනවා ඊට පස්සේ අර නලකට අංගලක් දෙකක් විතර යටින් හැපෙනවා කියලා නැවත සිහිපත් කරනවා ආයෙත් හිඳින ශරීරයේ දෙස බලන හිඳිනවා කියලා මෙනෙහි කරනවා අර ඉස්සල්ලා බලපු තැන තවත් අංගලක් දෙකක් විතර යටින් නැවත හැපෙනවා කියලා බලනවා මේ විදිහට හිඳිනවා හැපෙනවා හිඳිනවා හැපෙනවා කියන එක විශේෂිත පාදයේ දක්වාම අංගලයක් අංගල් දෙකෙන් දෙකට නැත්නම් තුනෙන් තුනට වාගේ එක පැත්තකින් බලාගෙන බලාගෙන යනවා ඊළඟට අනිත් පැත්තෙන් ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා කියලා ඒ පැත්ත බලාගෙන බලාගෙන යනවා. මෙන්න මෙහෙම බලනකොට සමහර කෙනෙකුට මේ ශරීර කොටස් කැඩි කැඩි යන හැටි පේනවා. සමහර කෙනෙකුට මේ ශරීරයේ <coughs> සමහර කැලි හිතට තේරෙන්නේ නැතුව නොපෙනී යනවා. එහෙම නොපෙනී ගියා කියමුකෝ අපි හිතමු උදාහරණයක් බෙල්ල කොටස ඉතිස ඒකේ නොපෙනී ගියා නම් ඒකට බය වන්නට දෙයක් නැහැ. ශරීරයේ ඉතුරු පේන කොටස් වලට ප්‍රතමන්නත් හිත මෙහෙවල හිඳිනවා, හැපෙනවා, හිඳිනවා, හැපෙනවා කියලා මෙනෙහි කරනවා. මේ විදිහට ශරීරයේ කොටසින් කොටස කොටසින් කොටස කොටසින් කොටස නොතේරි නොතේරි නොතේරී යන්නට පටන් ගන්නවා. හොඳට සතිය අපි දිනු වෙලා තියෙනවා නම් අපේ සමාධියක් දිනු වෙලා තියෙනවා නම් අර කලින් කියපු විදිහට නාම සහ රූප දෙකක් පැහැදිලිව දකින්න පුළුවන් නම් ඒ වෙයි තියෙන අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බවත් අපිට මේ වෙන විතරම වැටහිලා තියෙනවා නම් මේ මුළු ශරීරයම අපේ සිතට පෙනෙන එක සම්පූර්ණයෙන්ම නැති වී යනවා. ඒ කියන්නේ අපේ සිතට ඇස් දෙක පියාගෙන හිටියත් මේ ශරීර කූඩුව ශරීරය අපේ සිතට පෙනෙනවා. ඒ පෙනෙන ශරීර නිමිති නිමිත්ත හිතට පෙනෙනේ මනෝ නිමිත්ත සම්පූර්ණයෙන්ම හිතින් නිරුද්ධ වී යනවා. හරියට කළුවරක් පෙන්නවා වගේ, හේවණෙන්ලක් වගේ, ශරීරේ නැතුවා වගේ, ආහසේ සිට පාවෙනා වගේ බඳු සත්‍යයක් උද්ගත වෙනවා. හැබැයි මේ එකම සත්‍යයක්වත් මේ විදිහට උද්ගත වේවා මේ විදිහට ඇති වේවා කියන අදහස තියෙන කෙනෙකුට මේ தත්ත්වය කවදාවත් ඇතිවන්නේ නැහැ. ඒ නිසා මේ තින්දීන් හැදීමේ භාවනාව කියා දෙන තැන්වල මේවා මුල ඉඳලා අපට තියෙන සෑම කොටසක්ම කියා දෙන්නේ නැහැ. එහෙම කියා දෙන්නට ගියොත් සිදුවන්නේ මොකද්ද? යෝගාවචරය විසින් ඊළඟට මේකට මේක ඉන්නට ඕන ඊළඟට මේක ඉන්නට ඕන තව මේ කාලේ නෑ නේද මට මේ ආදී වශයෙන් සිත විපිලිස කර විපිලිස කර ගන්නවා. ඊට අමතරව මේක ඉන්න ඕන මේක ඉන්න ඕන කියලා සිතේ බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා. එහෙම බලාපොරොත්තු කිසි දෙයක් ඇති කර ගන්නටත් හොඳ නෑ. යම් යම් ධර්මයන් තමාගේ සිත තුළ ඇති වුණේ නැත්නම් මේකට සිත විචිත්ත කර ගන්නට විප්‍රීතර කර ගන්නට සුදුසු නැහැ. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අප එන දෙයක් කොහේ සිදුුණාමයි කියලා සිදුවෙන සිදුවන දේවල් ඒ ආකාරයෙන්ම දකිමින් භාවනාවේ නිරත වීමයි කළ යුතු වන්නේ. <clears throat> එම නිසා මේක ඉතාමත්ම හොඳින් මතක තබා ගන්නට ඕනේ මේ භාවනා කරන විට කිසිම දෙයක් දැන් මේක මින් පස්සේ මේ දේ සිදුවන්නට ඕනේ මේ දේ දැන් සිදුවේ කියන අදහස සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නට ඕනේ එහෙම නැත්නම් මේ ධර්ම භාවනාව තුළින් සාර්ථක ප්‍රතිඵලයක් ඉක්මනට ඉක්මනට කෙනෙකුට ලබා ගන්නට බැරි වෙනවා. මෙන්න මේ විදිහට මුළු ශරීරයේම ශරීරයේ පිටට නොපෙනී ගියාට පසු එහිදී කළ යුත්තේ මොකද්ද? එහිදී ඒ කිසිස් බවක් එතන තියෙන මුළු අහසේ මොකක් ශරීරයේ හිතට පේන්නේ කිසි දෙයක් නැහැ. හිත විතරක් කොහේ තියෙන බව ඒක දිහා බලාගෙන දනිමි දනිමි දනිමි දනිමි දනිමි කියලා මෙනෙහි කරනවා. මෙසේ දනිමි දනිමි දනිමි කියන එක මෙනෙහි කරගෙන යනවා කොයි වෙලාවක හරි ඒ දනිමි දනිමි කියන එක සිතන්නටත් බැරි විදිහට ඔබ සම්පූර්ණයෙන්ම සිතත් නැති ගියා වගේ තත්ත්වයක් උද්ගත වනසේ මෙන්න මේ தත්ත්වය තමයි බින්දයෙන් හැකලින් භාවනාව තුළින් ලබන්නට පුළුවන් ඉහළම தත්ත්වයේ වශයෙන් බොහෝ තැන්වල උගන්වන්නේ. නමුත් මේ ඥාට විශාල දයුණුවක් ලබන්නට පුළුවන් මේක භාවනාවේ අවසානයේ නෙවෙයි මේ தත්ත්වයේ යම් කිසි කෙනෙක් උන්නත කරගත්තා නම් මේ ඥාට ඔහුට පහසෙන්ම භාවනාව දියුණු කරගන්නට පුළුවන් වෙනවා. එම නිසා මේකින්වත් අය මේ භාවනාවේ නිරත වන අය විසින් මේ කියපු අදහස් අනු උපදේශ වලට අනුකූලව සමාධියේ භාවනාව කරගෙන යනවට යනවට අමතරව සුදුසු සුදුසු අවස්ථාවලදී ඒකට සුදුසු සම්මස්ථානාචාර්යවරයෙකු වෙත ගොස් උපදේශ ලබා ගන්නට ඕනේ. මේ සරල වශයෙන් අපි හඳුන්වා දීම පමණයි කලේ සෑම දිනාටම හැම එකම ආකාරයෙන් මේ භාවනාව පිළිගන්නේ නැහැ. කෙනෙකුගේ අත්දැකීම තව කෙනෙකුගේ අත්දැකීමද සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ වන්නට පුළුවන්. එකම විදියට භාවනාවේ දිනුවක් ලැබෙන්නේ නැහැ. එම නිසා යෝගාවචරයන් විසින් ගුරුවරයෙකුගේ පිළිත පැතිය යුත්තේ. එම නිසා යෝගාවචරය භාවනා මධ්‍යස්ථානයකට බොස් භාවනා කළ යුත්තේ. යම් මේකින් අර දණින් දණින් කියන අවස්ථාවෙන් පසුව සම්පූර්ණයෙන්ම සිතත් නැතුව ගියා වෙන තත්ත්වයක් හමු වුණොත් එහෙම ඒන් එහාට යෑමට සුදුසු භාවනා කර්මස්ථාන ආචාර්යවරයෙකුගෙන් උපදෙස් ලබාගත යුතුම වෙනවා. නැත්නම් එතනම නතර වී සිටින්නට සිදු වෙනවා. මේ දක්වා අපි කරපු ප්‍රකාශයට අනුව මේ පින්වත් අයට කර්මද්දුරට ඕපින් දීන් හැකීමේ භාවනා කරන්නට පුළුවන් වෙයි කියලා අප අදහස් කරනවා. දැන් මේ භාවනා කිරීමට සුදුසු පූර්ව ප්‍රතිසිදු කරන ආකාරයයි විස්තර කරන්නේ. පූර්ව කෘත්‍යවලදී සාමාන්‍ය සිදු කරන්නේ සිල් සමාදන් වෙලා තෙරුවන් ගුණ සිහිපත් කරලා තෙරුවන් নমස්කාර කරලා තෙරුවන් සමා කරගන්නවා. ඊට පස්සේ චතුරාර්යක භාවනාවයි කියන ආරක්ෂක භාවනා හතරක් කරනවා. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණය කියන කොටස් හතර. මේ වාට අඩු වශයෙන් විනාඩි 15ක් 20ක්වත් වැය කිරීම සුදුසුයි අඩුම වශයෙන් දවසකට එකවරක් පන්නේ පූර්ව කෘති සිදු කරන්නටම ඕන. දැන් ඒක අපි හිතා පිටින් කරමු. <coughs> බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියලා සිතාගෙන ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ රත්නයට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා කියන අදහස් පෙරතු කරගෙනම নমස්කාර පාඨය කියන්නේ. ඒ වගේම මම සංසාර දුකින් එතර වීම සඳහා බුදුරජාණන් වහන්සේ සරණ යාමේ බුදුරජාණන් වහන්සේ පිහිට කොට ගනිමි කියන අදහස ඇතුවම බුද්ධං සරණං ගච්ඡාමි කියන එක කියන්නට ඕනේ. ඒ වගේමයි සසර දුකින් එතර වීම සඳහා ධම්මයේ රත්නය මම විහිද කරගන්නවා සරණ යනවා සංඝ රත්නය පිහිද කරගන්නවා සරණ යනවා කියන අදහස පෙරට කරගෙනමයි ඒ ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදී පද කියන්නට ඕනේ. දෙවෙනුවත් තෙවෙනුවත් දෙලසින් කියන්නේ ဒုတိ යම් විතතියම් කියලා. ඊට අමතරව පාණාතිපාත ආදී වශයෙන් මේ ශික්ෂාපද සමාදන් වෙනකොට සමාටම තමා ප්‍රතිඥාවක් කරගන්නට ඕන. අද පටන් මේ මොහොතේ පටන් මම සතුන් මැරීමෙන් වළකිනවා. සතුන් මරන්නට අනුබල දෙන්නේ නැහැ. අන් කිසිවෙකු ලවක් සතුන් මරවන්නේත් නැහැ කියලා. නිකම් බොරුවට පහනාති වාදා වේරමණී ශික්ෂාපදං සමාදියාම කියලා ශික්ෂාපදේ කියන නෙවෙයි. මේ විදිහට සමාතම තමා විසින්ම ප්‍රතිඥාවක් කර ගැනීමයි අවශ්‍ය වන්නේ. මම අද පටන් සොරකම් කරන්නේ සොරකම් කරන අයට අනුබල දෙන්නේ නැහැ. අන් අය ලවා සොරකම් කරවන්නේත් නැහැ. ඒ වගේම මම කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. අන් අය ලවා කාමයේ වර්ධව හසුරවන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන අයට මම අවම හැසිරෙන අයට අනුබල දෙන්නේ නැහැ. ඒ වගේම මම බොරු කියන්නේ අද පටන්ම බොරු කියන අයට අනුබල දෙන්නේ අන් අය ලවා බොරු කියවන්නේ මම අද පටන් කහමෙර බොන්නේ බොන අයට අනුබල දෙන්නේ නැහැ අන් අය ලවා කහමෙර පෝවන්නේ නැහැ මේ විදිහට සමාන්තම තමා ප්‍රතිඥාවක් ඇති කරගනිමින් ශික්ෂාපද සමාදන් වන්නට ඕන. සරණාගමනේ සිදු කරන්නට ඕනේ. নমස්කාර පාඨය කියන්නට ඕන. ඒ මෙන්න මේ විදිහට පංචේ සමාදන් වෙලා ඉතිපිසෝ ස්වාක්ඛා විසිසෝ භගවා අරහන් ආදී ගාථා ස්වාක්ඛාත ආදී ගාථා සුපටිපන්න ආදී ගාථා තේරුම් ඇතුව පොතකින් හෝ ඉගෙනගෙන නැත්නම් දන්නා කෙනෙකුෙන් හෝ අහලා තේරුම් ඇතුවම ඒ ගුණ දීපත් කරලා තේරුවන් নমස්කාර කරන්නට ඕන. ඒ තෙරුවන් নমස්කාර කරන ඉවරලා ඊට පස්සේ තෙරුවන්ගෙන් බුද්ධ රත්නයෙන් ධම්ම රත්නයෙන් සංඝ රත්නයෙන් සමාව ගන්නවා අතීත සංසාරේ පටන් මේ මොහොත දක්වා මාගේ කය සිත වචන යන තුන්දෙනින් මා දැනුවත් හෝ නොදැනුවත් හෝ සීලෝම බුදුරජාණන් වහන්සේලාට යම් වරදක් සිදුවියත් නම් ඒ සීලෝම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව අයදිමි සමාව අයදිමි සමාම අයදිමි මට සමාවන සීක්වා කියලා සමාව ගන්නට ඕන ධම්ම රත්නියනුත් එවිසීම සමාව ගන්නවා අතීත සංසාරේ පටන් මේ මොහොත දක්වා මා දැනුවත් හෝ නොදැනුවත් මාගේ කය සිත වචන යන තුන්දෙනින් වශයෙන් යම් වරදක් ධර්ම රත්නයේ සිදුවේ නම් ඒ සියලුම වරදි වලට ධර්ම රත්නයෙන් මම සමාව අයදි මේ සමාව අයදි මේ සමාව අයදි මේ මට සමාවනසේක්වා කියලා සමාව ගන්නවා ඊළඟට සංඝ රත්නේනොත් අතීත සංසාරයේ ප්‍රණම්මී මොහොත දක්වාම ආකාගේ කය සිත වචන යන සුන්දරින් මා දැනුවත් වූ නන්දනවතයන් වඩ සංඝ රත්නයට සිදු වුණා නම් ඒ සංඝ රත්නයෙන්ද මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි සංඝ රත්නයේද මා කරේ අනුකම්පාවෙන් මට සමාවනසේක්වා කියලා සමාව ගන්නට ඕනේ. මේ දාමතරව පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් සමාව ගැනීම සුදුසුයි. ඒ වගේම නිවන් දුක කාට හරි ගියේ කෝ පැවිද්දේ කෝ කාට හරි යම් වරදක් අපි දැනුවත් හෝ නැදමත් සිදුනා නම් ඒ සියලුම ආර්යයන් වහන්සේලාට සිදු වූ වැරදි නිරදටත් ඒ ආර්යයන්ගෙන සමාව ගැනීම ඉතාමත්ම සුදුසුයි ඒ කළ යුතු වෙනවා. මාගේ කාශිත වචනේ යන තුන්දරින් නිවන් දුක කවරකට හෝ යම් වර්ධ සිදුනා නම් මා දැනුවත් හෝ නැදමත් හෝ සිදු වූ සියලු වැරදි වලට ඒ ආර්යතුමාණන් ලාංගේ මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාවනසේකවා කියලා සමාව ගන්නට ඕනේ. ඊට පස්ව මේ බුද්ධානුස්සති මෛත්‍රිය අසුබ මරණ කියන භාවනා හතරයි කරන්නේ. බුද්ධානුස්සති භාවනා කරන එක ඉතාම ප්‍රබල ගැඹුරු භාවනා ක්‍රමයක්. මේ පූර්ව කොට සිදු පිළිමිලියද වශයෙන් අර තේරුමක් ඇතුව ඉතිපිසෝ ගාථාව හරි සත්‍යඥානා කිරීම සුදුසුයි. මෙහෙම කරනවා නම් ඒක බොහොම හොඳයි. සෝ භගවා ඉති අදවන් සෝ භගවායිති තී සම්මා සම්බුද්ධෝ සෝ භගවායිති තී විඤ්ඤා චරණ සම්පන්නෝ සෝ භගවායිති තී සුගතෝ සෝ භගවානිති ලෝකවිතු සෝ භගවානිති අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සෝ භගවානිති සත්තාති මංසානං සෝ භගවායිති බුන්දෝ සෝ භගවායිති භගවා ආදී අනන්ත ගුණයන්ගෙන් සමන්නාගතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතයද පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා නීචීත කුජාමය කුසලානි සංස බලයෙන් මාගේ භාවනාවට පලිබෝධ කරවූ ධම්මයන් තුරු වේවා මාගේ භාවනාවෙන් සාන්තක ප්‍රතිඵල අද අදම ලබා ගැනීමට හැකියාව සම්දේවා දැන් මෛත්‍රී භාවනාව ඉතා කෙටියෙන් මෛත්‍රී භාවනාව කරන්නේ පොතපොත් සිදු කරන විට තමන්ට අවංකවම අධිෂ්ඨානයක් කරගන්නට ඕනේ තමා විසින්ම අද මුළු දවස පුරාම කවරකෝ කවර වරදක් මාට කළත් මට ගැසුවත් මට බැන්නත් මගේ කෑලි කෑලි කැපුවත් මා මැරුවත් ඒ කිසිම සත්‍යයකට අද දවස පුරාම කයින් වරදක් කරන්නේ නැහැ සිතින් වරදක් කරන්නේ නැහැ මනසින් වරදක් කරන්නේ නැහැ මම කිසිසේත්ම අද දවස පුරාම තරහවන්නේ නැහැ තරහවන්නේ නැහැ තරහවන්නේ නැහැ මට යම් තාක් වැඩදී යම් පුද්ගලයෝ සිදු කරලා ඇතනම් ඒ සියලුම පුද්ගලයන්ට ඒ වැරදි කරවන්නට මම සමාව දෙනවා සමාව දෙනවා සමාව දෙනවා මගේ යම් වැරදි සිදු කරනම් ඒ සියලුම වැරදි වලටත් මම ඒ වැරදි සිදු කළ පුද්ගලයන්ගෙන් සමාව ආයදිනවා සමාව ආයදිනවා සමාව ආයදිනවා මෙසේ තමාටම ප්‍රතිඥාවක් කරගෙන මම තරහ නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මාසේන මාගේ හිතවත් සියලු සත්වයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා අරහං විද්වා සුපං විද්වා අරහං විද්වා සුපං විද්වා මාසේන මානීත්මද අත්සියදු සම්පයෝද සරහානු විද්වා සුපත් විද්වා අත්තරහානු ඉත්වා සුපන් වෙත්වා තරහානු ඉත්වා සුපන් වෙත්වා මාසේන මාගේ වෛවි සංයෝද තරහානු වෙත්වා සුපන් වෙත්වා අරහා නොවිත්වා සුපන් විත්වා අරහා නොවිත්වා සුපන් විත්වා සියලුම සත්ත්වයෝ සුපන් විත්වා සුපන් විත්වා සුපත් වෙත්වා දැන් පිළිපොල් භාවනාව විනාඩි කිහිපයක් කරන්නට ඕන. සමාගයේ ශරීරයේ පිළිකුල් කොටස් සමාඩ වැටෙන පිළිකුල් කොටස් ඒ වලින් ශරීරයේ පිළී ඇති ආකාරය සිහිපත් කරන්නට ඕන. මේ වාක්‍ය කියනකොට සමාගයේ ශරීරයේ කෙස් ඇති කියනකොට සමාගයේ ශරීරයේ හිස මුදුනේ කෙස් ඇති ආකාරයෙන් බලන්නට ඕනේ. අති ඉනසුඤ්ඤං කායේ කේසා මින් ශරීරේ කිස්නම් වූ ඉනිකුල් පුනත කොට සංඇත අන්ති ඉනසුඤ්ඤං කායේ දෝමා මින් ශරීරේ ลมนำโอคุณสือกุศลสักเนตืออันติมาสัญญิงกายนักานิมสรีรีนิยนำโอคุณสือกุศลสักเนตือ අත්ථේ මසුන් කායේ දන්තා නිම ශරීරයේ දක්නම් ඕකුණක කොටසක් නැත අන්තේ මසුන් කායේ සචෝ නිම ශරීරයේ සමනං ඕ කුණත කුටසක් ඇත නිම ශරීරයේ අසෝචිනම් ඕ කුණත කුටසක් ඇත වමනය නම් ඕ කුණත කුටසක් ඇත මෝන්තානම් ඕ පුනත කොට සම්මත හිත නම් හෝ සින නම් හෝ තහාදිය නම් හෝ කෙද නම් හෝ සුදු නම් හෝ අබ කඳුළු නම් හෝ කුණස කොටක් ඇත මෙම ශරීරය ඉන කීතයම් සෝනා පවින්ස නොකලේනම් මෙයින් පිටවන්නා වූ අසෝචි මුන්තා ආදී කුණස කොටසුන් නිසා මෙම ශරීරය ඇල්ලීමට පවා අම්පිය දෙයක් බවට පන්වන්නේය මෙම ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණාසති භාවනාව තමා මරණයටපත් වී සමාධියේ මලසුද තමා ඉදිරියේ දැන් ඇති ඇති සිහිපත් කර ගන්නට ඕන. මම සමාධියේ මලමිනේ තමා ඉදිරියේ දැන් ඔය කියන මේ දෙකියක් මත. මේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි උදාහෝ සෝන්ග්‍රාණත්ය යන්නාසේ උපන්නා වූ මේ ජීවිතය සනයම් සනයම් සාසම දවසම් දවසම් පාසම සතියෙන් සතියෙන් මසින් මසම වසරින් වසරම මරණය කරා යන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ජීවිතද මරණයට පත්විය මේ ජීවිතයද ඒකාන්තයෙන් මරණයට පත්වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මරණයෙන් මා සතු සියලු දේපලද මාගේ නෑද හිතමින් සාදීන්ද මත අතහැර දැමීමට සිදුවන්නේය මා ඇලුම් කරන මේ ශරීරයද පසකින් සබා මත යෑමට සිදුවන්නේය මේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි තෙන් කලින් කී වාසේ භාවනාවේ නිරත වන්නේ